එතකොට අද දවසේ අද දවසට નિયમિત දේශනාව සිද්ධ කරන මොහොතයි මේ. ආරම්භයේදීම අපි මේ වෙනුවෙන් කැපවෙන හැමදෙනාම සිහිපත් කරලා සෙත් ප්‍රාර්ථනා කරමු. මේ දේශනා මාලාව මේ විදිහට අකණ්ඩව අනුපිළිවෙලින් වරද්දන් නැතුව විකාශය කරනවා කියන එක ප්‍රායෝගිකව බැලුවොත් පහසු දෙයක් නෙමෙයි. ඒක මේ පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන්. දේශනා මාලාවක්. අකණ්ඩව දිනපතා මේ දේශනා විකාශය කරනවා. ඒකත් අනුපිළිවෙලක් සහිතව. එතකොට පින්වත්නි ප්‍රායෝගිකව කල්පනා කරලා බැලුවොත් එහෙම කරන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. මොකද බොහෝ දෙනා සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. කැමරා ශිල්පීන් විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා මූලික කරගන්න ඕනේ මේ සඳහා. කැමරා ශිල්පීන්, සංස්කරණ ශිල්පීන් ආදී වශයෙන් ගත්තහම මේක කණ්ඩායම් ක්‍රියාකාරකමක් වගේ බොහෝ දෙනා මැදිහත් වෙලා තමයි මේ විදිහට මේ වටින ධර්මදේශනා මාලාව මේ පින්වතුන් උදෙසා විකාශය කරන්නේ. ඒ නිසා පින්වත්නි ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන්ට පමණක් නෙමෙයි ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේලාටත් මේ අවස්ථාව වටින අවස්ථාවක්. මොකද්ද හේතුව? මේ දේශනා මාලාව නිසාම ස්වාමින් වහන්සේලාටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ සූත්‍ර දේශනා නැවත නැවත අධ්‍යයනය කරන්න. එහෙම අධ්‍යයනයක් කරලානේ මේ පින්වතුන්ට මේ දේශනාව સિદ્ધ කරන්නේ. ඒ නිසා ඔන්න ස්වාමින් වහන්සේලාට බොහෝම වටින අවස්ථාවක් මේ දේශනා මාලාව. උන්වහන්සේලාට වෙනදට වඩා වැඩිපුර මේ දේශනා අධ්‍යයනය කරන්න අවස්ථාවක්. ඒ නිසා අපි හැමදෙනාම එකතු වෙලා ධර්මය තුල මේ විදියට යෙදෙන්න අපිට අවස්ථාව උදා කරලා දෙන ජයමක රූපහානී නාලිකාවේ කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම මේ සඳහා මෙහෙයවීම සිද්ධ කරන ලොකු ස්වාමින් වහන්සේට මේ සඳහා අපකැප වෙන හැම දෙනාටම මේ ධර්ම දානමය කුසල කර්මය ඒ හැම දෙනාගේම මෙලොව ජීවිතයත් සාර්ථක කරගෙන සසර ගමනක් සුවපත් කරගෙන හැම දෙනාටම උතුම් අවබෝධය පිණිස සියලු සැනසීම පිණිස මේ කුසලය හේතු වාසනා වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්වත්නි එහෙනම් අදත් අදට નિયમિત දේශනාව අපි මේ විදිහට ආරම්භ කරමු. අද දවසේ සිද්ධ කරන්න નિયમિત සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ හතරවන වග්ගය වන රාජ වග්ගයේ ඇතුළත් පිය ජාතික සූත්‍රය. අද දවසට નિયમિત පිය ජාතික සූත්‍ර දේශනාව. එතකොට මජ්ක්‍ධිම නිකායේ සියලු සූත්‍ර දේශනා 152යි. එතකොට මේ පියජාතික සූත්‍රය අපිට මුණ ගැහෙන්නේ 87 වෙනි සූත්‍ර දේශනාව වශයෙන්. 152කින් 87 වෙනි දේශනාව. එතකොට මේ පින්වතුන් ඊයේ දවසේ ශ්‍රවණය කළා අඟුලිමාල සූත්‍රය. අද මේ විදිහට පියජාතික සූත්‍රය මේ විස්තර කරගන්නේ හෙට දවසේ බාහිතික සූත්‍රය මේ පින්වතුන්ට ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. එහෙනම් පින්වත්නි අද දවසේ નિયમિત පියජාතික සූත්‍රය අපි කාලානුරූපව සාකච්ඡා කරමු. මේ දේශනාවත් ඉතාම වැදගත්. සියලු දේශනා බොහොම වටිනවා. මේ පියජාතික සූත්‍ර දේශනාවත් ඒ වගේම ඊටාම වැදගත් දහම් කරුණු කිහිපයක් හෙළිදරව් කරන සූත්‍රයක් වශයෙන් හඳුනගන්න පුළුවන්. සාරාංශයක් වශයෙන් මුලින්ම කිව්වොත් ඊටාම වැදගත් බොහෝ දෙනාට සිහිය උපද්දවන බුදු වදනක්. බොහෝ විට අපට අමතක වන නැවත නැවත අපට සිහිය උපද්දවන ඊටාම වැදගත් බුදු වදනක් මේ සූත්‍ර දේශනාව තුළ හම්බ වෙනවා. ඒ තමයි ප්‍රිය භාවය නිසා දුක් උපදී. ප්‍රියභාවය නිසා මේ එකිනෙකාට ආදරය සෙනෙහස දැක්වීම නිසා විවිධාකාරයේ අයට වඩා වඩාත් සමීප වීම නිසා දුක උපදිනවා කියන කාරණාව මේ සූත්‍ර දේශනාවේ මනාව පැහැදිලි කරලා දීලා තියෙනවා. උපමා සහිතව. ඒ වගේම තමයි පින්වත්නි මේ පින්වතුන් අහලා ඇති මල්ලිකා දේවිය. බුද්ධ කාලේ හිටිය කොසල් රජතුමාගේ අගබිසව මල්ලිකා දේවිය. මේ මල්ලිකා දේවිය මේ දේශනාවට සම්බන්ධයි. මේ පිය ජාතික සූත්‍රයට. සූත්‍රය තුල මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි කොච්චර ශ්‍රද්ධාවකින් ඉඳලා තියෙනවද කියලා හෙළිදරව් වෙනවා. මල්ලිකා දේවියගේ හිතේ තිබ්බ ශ්‍රද්ධාව කොයිතරම්ද කියලා මේ සූත්‍රය තුල වනාව සඳහන් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ දේශනාවේ අන්තර්ගතය දිහා බැලුවහම පින්වත්නි මල්ලිකා දේවියගේ ජීවිතයෙන් විශේෂයෙන්ම බිරිඳකට ගන්න තියෙන වැදගත් ආදර්ශ කිහිපයක් පිළිදරව් වෙනවා. බිරිඳක් වශයෙන් කටයුතු කරද්දී කොයි වගේද ස්වාමි පුරුෂයා එක්ක ගනුදෙනු කරන්න ඕනේ කියන කාරණාවට මල්ලිකා දේවියගේ චරිතයෙන් යම්කිසි වැදගත් කරුණක් මේ සූත්‍රයෙන් විග්‍රහ වෙනවා. එහෙනම් ඔන්න ඒ කියන වටිනා කාරණා නිසා මේ දේශනාව වැදගත්. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ උදෙසා নমස්කාර පාඨය භාවිත කරපු අවස්ථාවක් මේ දේශනාවේ තියෙනවා. සූත්‍රය අවසානයේ කොසල් රජතුමා අප්‍රමාණ පැහැදීමකින් ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා තුන් වතාවක් පවසනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ගාථා කියද්දී යොදා ගන්න ඒ নমස්කාර පාඩයත් මේ දේශනාවේ ඇතුළත් වෙනවා. එහෙනම් ඔන්න ඔය කියන කරුණාකාරණා ඊටාම අපූර්වට සඳහන් වෙන පියජාතික සූත්‍රය අද අපි සාකච්ඡා කරන්නේ. පින්වත්නි දැන් දේශනාවේ නමත් බලන්න පියජාතික ප්‍රිය භාවය නිසා උපදිනවා කියන අදහස. දැන් පිය ජාතික. එතකොට පිය කියන්නේ පිය ප්‍රියයි. ආදරය ඇතිවන ස්වභාවයෙන් යුක්තයි. අන්න. අන්න ඒ වගේ. ප්‍රිය භාවය. එතකොට පිය ජාතික. එතකොට ජාතික කියන්නේ ජාත කියන අදහස ಜಾති කියන අදහස අපිට තේරෙනවා ඉපදීම. ජාත වෙනවා. ජාතක වෙනවා. ඉපදෙනවා. හටගන්නවා. ඔන්න ඔය අදහස්. එතකොට පිය ජාතික කියන වචනේ හැදිලා තියෙන හැටි බලන්න ප්‍රියභාවය නිසා හටගන්නවා කියන අදහස. පියජාතික. පියජාතික සූත්‍රය. පින්වත්නි මේ පියජාතික සූත්‍රයට පසුබිම සකස් වෙන්නේ මෙන්න මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න සමයක මේ දේශනාවට අදාළ කාරණා සිද්ධ වෙන්නේ. දැන් මේ හොඳට අහුම්කම් දෙන්න ඕන සූත්‍රයක්. මේ පින්වතුන් දන්නවා ධර්මදේශනාවක් ශ්‍රවණය කරද්දී තාම අවධානයෙන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ වැදගත් දහම් කරුණු මගහැරෙන්න පුළුවන්. මුලින්ම මේ දහම් කරුණු ජීවිතයට එකතු කරගන්න නම් හොඳින් අහන් ඉන්න සිද්ධ වෙනවානේ. අපි හැම දෙනාගේම බලාපොරොත්තුව විවිධ අවස්ථාවල මේ හිතේ ඇතිවන චිත්ත පීඩා අයින් කරගන්න. කෙනෙක්ගේ පරුස වචනයක් ඉදිරියේ අපේ හිත කඩා වැටෙනවා. ගොඩාක් සමීප වෙච්ච කෙනෙක්ගේ නුරුස්සන වචනයක් හමුවේ මුළු ජීවිතේම එපා වෙන අවස්ථා තියෙනවා. මේ පින්වතුන්ට ඕනතරම් අත්දැකීම් ඇති. බාහිර සමාජයේ වෙනස්කම් නිසා ගොඩාක් දුක් විඳින මට්ටමට අපේ හිතපත් වෙලා. බාහිර සමාජයේ වෙනස්කම් නිසා. සමහරට අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේට ගොඩාක් ලං කරගත්ත කෙනෙක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේ බාහිර සමාජයේ විවිධාකාරයේ සිද්ධි නිසා කඩා වැටෙන මට්ටමේ හිතක් තමයි අපි හැමදෙනාටම තියෙන්නේ. හැබැයි තවදුරටත් එහෙම ඉන්න ඕන නැහැ. අපි ධර්මයට සමීප වෙන්නේ බාහිර සමාජයේ මොන වගේ දෙයක් සිද්ධ වුණත් ඒ දේවල් හමුවේ නොසැලෙන මානසිකත්වයක් ඇති කර ගැනීම සඳහා. ඒක තමයි ධර්මය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ. නොසැලෙන මානසිකත්වය. නොසැලී ඕනෑම තත්වයක් යටතේ තාම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් මානසිකත්වයක් ගොඩනගා ගැනීම. එතකොට ඒ සඳහා තමයි අපි ධර්මය ඇසුරු කරන්නේ. ඒ සඳහා ධර්මය ඇසුරු කරද්දී ධර්මය ජීවිතයට ලං කරගන්න වෙනවා ප්‍රායෝගික වශයෙන්. මොකද ධර්මය කොච්චර ඇහුවත් අපි හැමෝටම තේරෙනවා අහලා ජීවිතයට එකතු කරගන්නේ නැතුව හිටියොත් අර නොසැලෙන මානසිකත්වයට යන්න හැකියාවක් නැහැ. ඒ නිසා මුලින් හොඳට අහන්න ඕනේ. ඊට පස්සේ ඒක ජීවිතයට ප්‍රායෝගිකව ගලප ගන්න උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඒ නිසා ආරම්භයේදීම ඔන්න හොඳට මතක තියාගන්න මනාව සවන් දීම. හොඳට අහුම්කම් දෙන්න. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටින සමයක එක්තරා පුද්ගලයෙක්ට මෙන්න මේ වගේ සිද්ධියක් සිද්ධ වෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ පුද්ගලයාට හිටිය එකම පුතා මරණයටපත් වෙනවා. ඒ පුද්ගලයාට හිටිය එකම පුතා හදිසියේ මිය යනවා. පස්සේ මොකද වෙන්නේ? ඒ පුද්ගලයා ඒ නිසාම තමන්ගේ එකම පුතා මරණයටපත් වීම නිසාම දැඩි ශෝකයෙන් වෙනද කරපු රාජකාරීත් නවත්තලා හරියට කෑමක් බීමක් ගන්නෙ නැතුව දැඩි ශෝකයෙන් මොකද කරන්නේ නැවත නැවත පුතාව ඒ පුතාගේ අවසන් කටයුතු සිද්ධ කරපු සොහොනට යනවා කනත්තට යනවා නැවත නැවත නැවත නැවත ගිහිල්ලා අනේ මගේ එකම පුතා කොහෙද ගියේ මට හිතේ එකම පුතා කොහෙද ගියේ කිය කිය කෑග ගහනවා. ඒතර අද සමාජෙත් මේවා අපිට පේනවනේ. දැඩි ශෝකය නිසා Taman ජීවිතයට ලං කරගෙන හිටිය ඊටාම සමීපතම කෙනෙක් හදිසියේ Tamanගෙන් වෙන් වුණාම මේ මට්ටමට බොහෝ දෙනාපත් වෙනවා. ඉතින් මේ පුද්ගලයාටත් උනේ ඒක. Tamanට හිටිය එකම පුතා මිය ගිය නිසා හරියට වෙනදා වගේ රාජකාරී කටයුතු මුකුත් කරේ නැහැ. කෑමක් බීමක් ඇඟට අල්ලන්නේ නැහැ. කෑම අරුචිය ඒ වගේම නැවත නැවත සොහොනට යන්න ඒ මට්ටමට දැඩි ශෝකයක් මේ පුද්ගලයා තුළ ඇති වුණා. ඉතින් ඔන්න කොහොම හරි මේ පුද්ගලයා එක්තරා දිනයකදී බුදුරජාණන් වහන්සේ ළඟටත් යනවා. අර විදිහට දැඩි ශෝකයෙන් පසුවන අතරතුරේ මේ පුද්ගලයා දවසක් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟින් පැත්තකින් වාඩි වෙනවා. එකත් පස්ව ඉඳ ගන්නවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ පුද්ගලයාගෙන් දැන් බුදුරජාණන් වහන්සේට දැක ගන්න ලැබුණා මේ පුද්ගලයාගේ මූණෙන්ම හොඳටම දුකෙන් ඉන්න ස්වභාවයක් තියෙනවා. දැන් සාමාන්‍ය මේ පින්වතුන් දැකලා ඇති ගොඩාක් ශෝකයෙන් අඬන වැළපෙන කෙනෙක් දැක්කහම අඳුන ගන්න පුළුවන්. එයාගේ කායික ස්වභාවයෙන්ම බාහිර පෙනුමෙන්ම අඳුන ගන්න පුළුවන්. බොහෝ විට මෙයා ඉන්නේ මහා දුකකින් කියලා. බුදුරජාණන් වහන්සේට තේරුණා මෙයාගේ ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විමසනවා ඔබතුමාගේ ඉන්ද්‍රයන් වෙනස්. සාමාන්‍ය මට්ටමකට වඩා ඔබතුමාගේ ඉඳුරන් වෙනස්. බාහිර පෙනුම වෙනස්. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ වෙලාවේ පුද්ගලයා උත්තර දෙනවා භාග්‍යතුන් වහන්සේ එහෙම නොවී තියෙයිද? මගේ බාහිර පෙනුම වෙනස් නොවී තියෙයිද? මගේ එකම පුතා මිය ගියා. මට හිතේ එකම පුතා මරණයටපත් වුණා. ඒ නිසා මම ඉන්න දැඩි ශෝකයෙන්. ඉතින් ඔන්න තමන්ගේ දුක බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේ බලන්න පින්වත්නි අද දේශනාවේ ආරම්භයේදීම යොදාගත්ත pāli පාඨය සූත්‍ර පාඨය මේ වෙලාවේ තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒව මේව ගහපති පියජාතිකාහි ගහපති. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා පියප්ප භවිකාති අර පුද්ගලයාට දේශනා කළේ මොකක්ද ඒක සිංහල අර්ථය ඒව මේව ගහපති ගෘහපතිය එසේමය ගෘහපතිය කියන්නේ මේ පුද්ගලයාව අමතනවා ගෘහපතිය එසේමය පිය ජාතිකාහි ගහපති ගෘහපතිය ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝ ප්‍රිය භාවයෙන් මහට ගනි ප්‍රිය ජාතිකා කිව්වේ ප්‍රියභාවයෙන් හටගන්නවා කියන අදහස. පියප්ප භවිකා පියප්ප භවිකා කියන්නේ ඊට සමාන අදහසක්. ප්‍රියභාවයෙන්ම සම්භවය ලබත්. එතකොට මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ? ගෘහපතිය. අර පුද්ගලයා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ දුක ප්‍රකාශ කළාට පස්සේ තමන්ගේ එකම පුතා මරණයට පත් වීම නිසා මම මහා ශෝකයෙන් ඉන්නවා කියලා සඳහන් කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ගෘහපතිය එය එසේමයි. එහෙම වෙනවා තමයි. ප්‍රියභාවය නිසා දුක හටගන්නවා. පුතා ගැන ගොඩාක් ප්‍රියභාවයෙන් හිටියනේ. එච්චර සමීප කරගෙන හිටිය පුතා නැති වුණා. එහෙනම් දැන් දුක හටගන්නවා. ප්‍රියභාවය නිසාමයි ගෘහපතිය ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඔන්න වචන කිහිපයක් තියෙනවා. ශෝක ශෝකය පරිදේව හඬා වැළපීම දුක්ඛ කායික දුක් වේදනා දෝමනස්ස මානසික දුක් වේදනා උපායාස දැඩි වෙහෙස කර ගතිය එතකොට පොදුවේ ගත්තොත් කායික මානසික පීඩා එතකොට ඔන්න භාගතුන් වහන්සේ සඳහන් කරනවා ගෘහපතිය ප්‍රිය භාවය නිසා කායික මානසික පීඩා ඇති වෙනවා ප්‍රියභාවය නිසා. දැන් කල්පනා කරන්න පින්වත්නි අපිට හිතෙන්නේ මේ වගේ පැත්තක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපිට දැනෙන්නේ ප්‍රියභාවය නිසා තමයි සතුට. Taman කැමති ආකාරයේ කෙනෙක් ජීවිතයට සමීප කරගත්තට පස්සේ ඒ පුද්ගලයා Taman කැමති කැමති විදිහට හැසිරෙනකොට තමන්ව අගය කරනකොට කොච්චර සතුටක් දැනෙනවද? සාමාන්‍ය අපිට හිතෙන ස්වභාවය ඒ වගේම බාහිර සමාජයෙන් පවා උලුප්පල පෙන්වන ස්වභාවය ප්‍රියභාවය නිසා ජීවිතය සුන්දරයි. පින්වතුන් කල්පනා කරලා බලන්න ඕන තරම් උදාහරණ මතක් වෙයි. බාහිර සමාජයෙන් අපිට වැඩිපුර පෙන්වන්නේ ප්‍රියභාවය නිසා සතුට උපදිනවා කියලා. ඒ නිසයි මේ සිහිය උපද්දවන දහම් කරුණක් කියලා දේශනාව ආරම්භයේදීම සඳහන් කළේ සිහිය උපද්දවන ප්‍රියභාවය නිසාම ජීවිතය සුන්දරයි කියලා හිතාගෙන ඉන්න අපිට අපි කැමති ආකාරයේ අය අපිට හම්බ වුණාම සතුටින් උද්දාමයටපත් වෙන අපිට මෙන්න සිහිය උපද්දවනවා. ප්‍රියභාවය නිසා දුක් හටගන්නවා. එතන සඳහන් කරනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝ ප්‍රියභාවයෙන්මයි හටගන්නේ. සියලු කායික මානසික පීඩා ප්‍රියභාවය නිසාමයි. ඔය සමීප වෙච්ච නිසාමයි දුක. අපි බලමු කොහොමද සූත්‍රයේ මේ ගැන උපමා උදාහරණ සහිතව විග්‍රහ කරන්න කියලා. දැන් පින්වත්නි අපි ධර්මය අසුරු කරද්දී හොඳට සිහිබුද්ධියෙන් අසුරු කරන්න ඕනේ. කීව පමණින් පිළිගන්නේ නැතුව හොඳට නුවණින් විමසන්න ඕනේ. ඇත්තද මේ කියන්නේ? ඇත්තටම ඔය ප්‍රියභාවය නිසා දුක් හටගන්නේ කොහොමද? අපි දේශනාව අනුවම විග්‍රහ කරලා බලමු. ඉතින් ඔන්න අර පුද්ගලයාට භාගතුන් වහන්සේ දේශනා කළා ගෘහපතිය ඔයා දැන් පුතා නිසා අඬනවනේ. ඒ එසේම තමයි. ඔකම වෙනවා තමයි. ප්‍රියභාවය නිසා කායික මානසික පීඩා ඇති වෙනවාම තමයි. ඒ වෙලාවේ පුද්ගලයා ඒක පිළිගත්තේ නැහැ. බලන්න පින්වත්නි තමන්ගේ පුතා ගැන ලොකු ප්‍රියභාවයකින් ඉඳලා තමන්ගේ පුතා මරණයටපත් වෙච්ච වෙලාවේ මේ පුද්ගලයා අඬනවා. ඒත් මේ කාරණාව පිළිගත්තේ නැහනේ. ඒ පුද්ගලයා සඳහන් කරනවා වහන්ස එලෙස වන්නේ කෙසේද? කොහොමද එහෙම වෙන්නේ? කොහොමද ප්‍රියභාවය නිසා දුක් උපදින්නේ? ආනන්ද සෝමනස්සයෝ ප්‍රියභාවයෙන් හටගනි. ප්‍රියභාවයෙන් සම්භවය ලබත්. මේ පුද්ගලයා භාගතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා භාගතුන් වහන්සේ ප්‍රියභාවය නිසා දුක් උපදින්නේ කොහොමද? ප්‍රියභාවය නිසා ආනන්ද සෝමනස්සයෝ තමයි ඇති වෙන්නේ. මොකද ආනන්ද කියන්නේ සතුට. සෝමනස්ස කියන්නේ සතුට. සතුට සහනය. එතකොට මේ පුද්ගලයා කියනවා භාගතුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ප්‍රියභාවය ආදරය සෙනෙහස දැක්වීම විවිධයව ජීවිතයට සමීප කර ගැනීම මේ දේවල් හින්දා කොහොමද දුක ඇති වෙන්නේ සතුට නැති වෙන්නේ ඔන්න එහෙම සඳහන් කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව පිළිගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නෙත් නැතුව එතනින් පිටත් වෙලා යනවා මේ පුද්ගලයා එදා අර බුදුවදන පිළිගත්තේ නැහැ. බලන්න ප්‍රියභාවය නිසාම දුකෙන් ඉන්න මේ පුද්ගලයා ප්‍රියභාවය නිසා දුක් උපදිනවා කියන වදන පිළිගත්තේ නැහැ. හරි පුදුමයි. මිනිස්සුන්ගේ මානසිකත්වය. ඉතින් එහෙම පිළිගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නවත් නැතුව භාගතුන් වහන්සේ කිව්ව දේ පිළිගන්නේ නැතුව නොසතුටුව එතනින් මේ පුද්ගලයා පිටත් වෙලා යනවා. ඒ ආසන්නෙම දැන් මේක කතා පුවතක් විදිහට තමයි අවස්ථානුරූපව ඒ කියන්නේ අවස්ථා සම්බන්ධයක් එක්ක ඉදිරියට ගලාගෙන යන්නේ. මේ පුද්ගලයා මෙතනින් පිටත් වෙලා යනකොට ඒ ආසන්නෙම ඉන්නවා සූදු ක්‍රීඩාවේ යෙදෙන පිරිසක්. සූදු කෙලින පිරිසක්. සූදු ක්‍රීඩාව. ඒ පුද්ගලයා ඉන්න තැනට මේ පුද්ගලයා යනවා. ගිහිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ සහ තමන් අතර ඇතිවෙච්ච සංවාදය අර පිරිසට කියනවා. බුදුහාමුදුරුවෝ මට මෙහෙම කිව්වනේ. දැන් ඔය අපේ අම්මලා තාත්තලා වැඩිහිටියොත් මේ දේ කරනවා. Tamanට විශ්වාස කරන්න බැරි පුදුම සහගත දෙයක් කවුරු හරි කිව්වොත් අනිත් අයටත් කියනවා. මෙයා මෙහෙම කිව්වනේ මට. හරි පුදුම සහගත කතාවක් එදා මට කිව්වනේ. සාමාන්‍ය අපි කතා වෙන්නේ. අන්න ඒ විදිහටම මේ පුද්ගලයා භාගතුන් වහන්සේලාගෙන් පිටත් වෙලා ඒ ආසන්න දැක්ක මිනිස්සු පිරිසක් සූදු ක්‍රීඩාවේ යෙදෙනවා. ඉතින් මේ පුද්ගලයා ඒ පිරිස ළඟට ගිහිල්ලා කියනවා මම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙහෙම උන්වහන්සේත් එක්ක සංවාදයක යෙදුනා. උන්වහන්සේ මට මෙහෙම කිව්වනේ. ප්‍රියභාවය නිසා දුක් උපදිනවා කිව්වනේ. හැබැයි මම ඒක පිළිගත්තේ නැහැ. මම ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා එහෙම වෙන්නේ කොහොමද? ප්‍රියභාවය නිසා සතුටනේ උපදින්නේ. එහෙම මම වාග්යතුන් වහන්සේට සඳහන් කරලා උන්වහන්සේගේ කිව්ව කාරණාව පිළිගන්නේ නැතුව එතනින් පිටත් වෙලා ආවා. මේ සූදු ක්‍රීඩාවේ යෙදිච්ච අයත් ඒ මතය අනුමත කළා. කාගේ මතයද? මේ පුද්ගලයාගේ මතය. බුදුරජාණන් වහන්සේගේ මතය අනුමත කළේ නැහැ. ඒ පිරිසත් මොකද කිව්වේ? ඔබතුමා කිව්ව එක හරි. ප්‍රියභාවය නිසා කොහෙද දුක් උපදින්නේ? ප්‍රියභාවය නිසා සතුටමයි උපදින්නේ. අපි බලමු කොහොමද කතාව ඉදිරියට ගලාගෙන යන්නේ මේ සූත්‍රය තුල. පස්සේ මොකද වෙන්නේ මේ සාකච්ඡාව කොහොම හරි කටින් කට පැතිරෙනවා. මෙහෙම පුද්ගලයෙක් භාගතුන් වහන්සේ හමුවට ගියා. භාගතුන් වහන්සේ මේ පුද්ගලයාට මෙහෙම සඳහන් කළා. නමුත් මේ පුද්ගලයේ කාරණා පිළිගත්තේ නැහැ. ආදී වශයෙන් මේ සංවාදය කටින් කට පැතිරෙනවා. කොච්චර දුරට පැතිරුණාද කියනවා නම් කොසල් රජතුමාගේ රජමාලිගාවටත් මේ කතාව යනවා. රජතුමාගේ අන්තපුරයට. රජමාලිගාව ඇතුළටත් මේ කතාබහ මේ කාරණාව ආරංචි වෙනවා. ඉතින් මොකද වෙන්නේ? කොසල් රජතුමාත් මේ කාරණාව දැනගෙන දවසක් මල්ලිකා දේවියත් එක්ක කොසල් රජතුමා මේ කාරණාව ගැන කතා වෙනවා. දැන් පින්වතුන් දන්නවා කොසල් රජතුමා කියන්නේ බුද්ධ කාලයේ හිටිය රජ කෙනෙක්. කොසල් රජතුමා. ඒකට කොසල් රජතුමාගේ අගබිසව වුණේ මල්ලිකා දේවිය. දැන් මේ කොසල් රජතුමාට ආරංචි වුණා භාග්‍යතුන් වහන්සේත් එක්ක එක්තරා පුද්ගලයෙක් මෙන්න මෙහෙම සංවාදයක් ඇති වෙලා තියෙනවා. ඉතින් කොසල් රජතුමාට ආරංචි වුණා කොසල් රජතුමා මල්ලිකා දේවියට කතා කරලා කියනවා ඒ ගැන. මල්ලිකා බුදුරජාණන් වහන්සේ ළඟට මෙහෙම පුද්ගලයෙක් ගිහින් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ සහ ඒ පුද්ගලයා අතර මෙහෙම සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහනක් කරලා තියෙනවා ප්‍රියභාවය නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන කායික මානසික වේදනා ඇති වෙනවා. සියලු කායික මානසික වේදනා ප්‍රියභාවය නිසා හටගන්නවා. ආදී වශයෙන් භාග්‍යතුන් වහන්සේ සඳහනක් කරලා තියෙනවා කියලා කොසල් රජතුමා මල්ලිකා දේවියට කියනවා. ඒ වෙලාවේ පින්වත්නි, හරිම අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. මල්ලිකා දේවිය ඒ වෙලාවේ කියනවා බුදුරජාණන් වහන්සේ එහෙම වදාලා නම් ඒක එසේම තමයි. දැන් මේ මල්ලිකා දේවිය අප්‍රමාණ ශ්‍රද්ධාවකින් හිටියේ බුදුරජාණන් වහන්සේ ගැන. කොසල් රජතුමා කිව්ව වෙලාවේ කොසල් රජතුමා කිව්වනේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ප්‍රියභාවය නිසා දුක් උපදිනවා කියලා. ඒකට ඇහුම්කන් දීපු මල්ලිකා දේවිය පිළිතුරු ලබා දෙනවා. බුදුහාමුදුරුව කිව්වනම් ඒක එහෙම්මම තමයි. එහෙම පිළිතුරු ලබා දෙනවා. මොකද මල්ලිකා දේවියට බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ විශ්වාසයක් ගොඩනැගිලා තිබුණා බුදුරජාණන් වහන්සේ ගැන. ඒ වෙලාවේ මොකද වෙන්නේ? කොසල් රජතුමාට ඒක එච්චර අර සාමාන්‍යයෙන් කියන්නේ ඇල්ලුවේ නැහැ. ඒක කොසල් රජතුමාගේ හිතේ තරහක් උපදින්න හේතු වුණා. කොසල් රජතුමා ඒ වෙලාවේ මල්ලිකා දේවියට කියනවා මල්ලිකා ඔයත් හරියට අර ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්න ගෝලයෝ ගුරුවරයා කියන හැම දෙයකටම ඔව් ඔව් කියලා ඔළුව වනලා පිළිගන්නේ. ඔයත් ඒ වගේ. බුදුහාඳුර මොකක් හරි කියලා තියෙනවනම් ඒක එහෙම පිළිගන්නවා. තරහෙන් කිව්වේ. එහෙම කියලා මොකද්ද කරන්නේ? මල්ලිකා දේවියට පොඩ්ඩක් සැර කරනවා. කොහොමද සැර කරන්නේ? මෙතන ඉන්නේ නැතුව ඉවතට යන්න. ටිකක් සැර වචනෙන් කියන්නේ නැත්තේ. සාමාන්‍යයෙන් ඔය කියන්නේ ඉවතට යන්න කියලා සැර වචනයකින් කියනවා. එතනින් යන්න කියලා සැර වචනයකින් කියනවා. ඉතින් ඔන්න මල්ලිකා දේවියව පන්න ගත්තා. මොකද කොසල් රජතුමාට ඒක ඇල්ලුවේ නෑ මල්ලිකා දේවියගේ වචන මේ මල්ලිකා බුදුහාඳුර කියන හැම දෙයක්ම එහෙම පිළිගන්නවා. ඉතින් ඔන්න ඊට පස්සේ සිද්ධ වෙන දේ මල්ලිකා දේවිය එතනින් ඉවත් වෙලා දැන් කොසල් රජතුමා තරහෙන් ඉන්නේ. මල්ලිකා දේවිය එතනින් එහා කොසල් රජතුමාත් එක්ක කතා කරන්න ගියේ නැහැ. ඔන්න බලන්න මේ සූත්‍ර දේශනාව හොඳ ආදර්ශයක්. බිරින්දෑවරු කොහොමද ස්වාමි පුරුෂයාත් එක්ක කටයුතු කරන්න ඕනේ කියන කාරණාවට. මේ දේශනාවල වැදගත් දහම් කරුණු විස්තර කරන අතරේ ඒ වගේ ප්‍රායෝගික ජීවිතය එදිනදා ලෞකික ජීවිතය ගත කරද්දී කොහොමද ගත කරන්න ඕනේ කියන කාරණාත් මේ වගේ තැන්වල හෙළිදරව් වෙනවා. මේ මල්ලිකාව හැසිරෙන හැටි බලන්න බිරින්දෑවරුන්ට හොඳ ආදර්ශයක්. මල්ලිකා දේවිය එතනින් එහා මේ තමන්ගේ ස්වාමියාත් එක්ක කොසල් රජතුමත් එක්ක සාකච්ඡා කරන්න ගියේ නැහැ. මොකද තේරුණා දැන් ඉන්න තරහෙන්. මාත් එක්ක තරහෙන් ඉන්නේ. හැබැයි මල්ලිකා දේවිය හිතට ගත්තා මේ වෙලාවේ මම මෙතනින් ඉවත් වෙනවා. හැබැයි මම මගේ ස්වාමියාට කරුණු උපක්‍රමශීලීව තේරුම් කරලා දෙනවා. අන්න බලන්න. ඒ වෙලාවේ තරහෙන් හිටිය නිසා එතනින් ඉවත් වුණා. මල්ලිකා දේවිය කොහොම හරි මම මේ කොසල් රජතුමාට මගේ ස්වාමියාට බුදුරජාණන් වහන්සේ කිව්ව දේ ඇත්තම තමයි කියලා ඔප්පු කරලා පෙන්නනවා. එහෙම හිතාගෙන ඒ සඳහා උපක්‍රමයක් ක්‍රියාත්මක කළා. ඔන්න බලන්න උපක්‍රමශීලී බිරිඳක්. තමන්ගේ ස්වාමියාගේ අභිවෘද්ධිය වෙනුවෙන්. කොහොමද මල්ලිකා දේවිය කටයුතු කරන්නේ? කොසල් රජතුමා එතනින් එළෙව්වහම ඉවත් වෙලා මල්ලිකා දේවිය ඊළඟට කතා කළා බමුණෙක්ට. නාලි ජංග ඒ බමුණගේ නම. නාලි ජංග කියන බමුණට කතා කරලා කියනවා ඔයා බුදුරජාණන් වහන්සේ ළඟට යන්න. ගිහිල්ලා මම වෙනුවෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. දැන් බලන්න පින්වත්නි මේ වෙලාවේ ඕන්නම් මල්ලිකා දේවියට මේ යන්න තිබ්බනේ බුදුරජාණන් වහන්සේ ළඟට. හැබැයි මල්ලිකා දේවිය ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ නැහැ. මොකද දැන් මල්ලිකා දේවියට රජතුමාගේ අවසර නැතුව යන්න බෑන් රජමාලිගාවෙන් එළියට. ඒ වෙලාවේ මල්ලිකා දේවිය කොසල් රජතුමාගේ අවසර අරන් බුදුරජාණන් වහන්සේ ළඟට යන්න කල්පනා කළා නම් කොසල් රජතුමා තවත් තරහ තවත් තරහ ඇවිස්සනවනේ. ඒ නිසා වන්න බලන්නේ මල්ලිකා දේවියගේ හැසිරීම. තමන් බුදුරජාණන් වහන්සේ ළඟට යන්න උත්සාහ කළේ නෑ ඒ අවස්ථාන රූපව ඒ අවස්ථාවට ගැලපෙන විදිහට නාලිජංග කියන බමුණට කතා කරලා කිව්වා බමුණතුමනි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මං වෙනුවෙන් බුදුරජාණන් වහන්සේට වඳින්න. උන්වහන්සේගේ සැප දුක් අහලා බුදුරජාණන් වහන්සේ මේ වගේ ප්‍රකාශයක් කළාද කියලා අහන්න. අහන්න බුදුරජාණන් වහන්සේගෙන් ඔබ වහන්සේ දේශනා කළාද ප්‍රියභාවය නිසා දුක් හට ගන්නවා. ඔහොම කාරණාවක් දේශනාද කියලා අහලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොන වගේ දෙයක්ද කියන්නේ කියලා අහලා ඇවිත් මට කියන්න. කියලා බමුණෙක්ව යවුවා. ඉතින් මේ නාලිජංග බමුණා ඒ මල්ලිකා දේවියගේ ඒ කාරණාව හිතට අරගෙන බුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා මල්ලිකා දේවිය මෙන්න මෙහෙම මල්ලිකා දේවිය වෙනුවෙන් බුදුරන් වහන්සේට වඳින්න කිව්වා කියලා ඒ සියලු කාරණා කියලා අර කාරණාව ගැන විමසනවා. බුදුරන් වහන්සේ මල්ලිකා අගබිසව මට කිව්වා ඔබ වහන්සේ අර කරපු ප්‍රකාශය ඒ වගේ ප්‍රකාශයක් ඔබ වහන්සේ කළාද කියලා හරියටම දැනගෙන ඉන්න කියලා. ඉතින් ඔන්න මේ බමුණ අහනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රකාශ කළාද ප්‍රියභාවය නිසා දුක් උපදිනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ප්‍රියභාවය නිසා ප්‍රියභාවය නිසා හට ගන්නවා. ඔබ වහන්සේ එහෙම ප්‍රකාශයක් කළාද? ඉතින් ඔන්න භාග්‍යතුන් වහන්සේ වෙලාවේ ඔන්න දැන් තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ වටින බුදු වදන් ටික හම්බ වෙන්නේ. බුදුරජාන් වහන්සේ මෙතෙන්දි මේ බමුණට උදාහරණ සහිතව ඔප්පු කරලා පෙන්නනවා ප්‍රියභාවය නිසා දුක ඇතිවන ආකාරය. දැන් මේ කාරණා ටික තවත් කලින් ටිකටත් වඩා අවධානයෙන් අහන් ඉන්න ඕන කාරණා ටිකක්. ඇත්තටම කොහොමද බලමු බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නේ ප්‍රියභාවය නිසා දුක් උපදින ආකාරය. බමුණුතුමාට කියනවා බමුණ ඒක එහෙම්මම තමයි. මම ඒ කලින් කරපු ප්‍රකාශය මම එහෙම්මම තමයි. එහෙම්මම තමයි ආයේ වෙනසක් නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය ප්‍රිය භාවයෙන්මයි හටගන්නේ. සියලු කායික මානසික පීඩා කායික මානසික පීඩා හටගන්නේ ප්‍රිය භාවයේ නිසාමයි. මම එහෙම ප්‍රකාශයක් කළා. ඔන්න බමුණුතුමාට සඳහන් කරනවා. ඒ වගේම තමයි පින්වත්නි ඔන්න භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ ඒක ඒ කාරණාව උදාහරණ සහිතව පැහැදිලි කරනවා. බමුණ මේ කාරණාවෙන් ඒක තේරුම් ගන්න. ප්‍රියභාවය නිසා දුක් උපදිනවා කියන කාරණාව මෙන්න මේ කාරණාවෙන් තේරුම් ගන්න කියලා උදාහරණයක් කියනවා. මොකද්ද කියන උදාහරණය? උන්වහන්සේ අතීත කතාවක් මතක් කරනවා. බමුණතුමනි මම මේ කියන කාරණා හොඳට අහගන්න. එතකොට ඔයාටම තේරෙයි ප්‍රියභාවය නිසා දුක් හටගන්නවා කියන කතාවේ ඇත්ත නැත්ත. කලින් මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මොන භාගතුන් අහගේ අතීත කතාවක් කියලා දෙනවා. පෙර සරත් නුවර එක්තරා කාන්තාවකගේ මව මිය පරලොව ගියා. දැන් මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ සරත් නුවරමයි. මේ දේශනාව සිද්ධ කරන්නේ සරත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න ගම. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා බමුණ මේ සරත් නුවරම කාන්තාවක් එක්තරා කාන්තාවක් ජීවත් වුණා. ඒ කාන්තාවගේ අම්මා මව මිය ගියා. තමන්ගේ අම්මා මිය ගියාට පස්සේ මේ කාන්තාව උමතු වෙලා අසිහියෙන් තමන්ගේ අම්මනේ මිය ගියේ. දැඩි ශෝකයට පත්වෙච්ච මේ කාන්තාව අසිහියෙන් වීතියෙන් වීතියට යමින් පාරවල් ගානේ ඇවිද ඇවිද මගේ අම්මව දැක්කද? මගේ අම්මව දැක්කද? කිය කිය විලාප දෙන්න පටන් ගත්තා. ඔය කරුණෙන් තේරුම් ගන්න ප්‍රියභාවය නිසා දුක් හට ගන්නවා. ඔන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි උදාහරණය කියලා දෙනවා. එතකොට බුදුරජාණන්සේ මවපු කතාවක් නෙමෙයි මේ. අතීතයේ සවැත් නුවර මෙහෙම කාන්තාවක් ජීවත් වුණා. ඒ කාන්තාවගේ අම්මා හදිසියෙ මිය ගියා. තමන්ගේ අම්මා මිය ගියාට පස්සේ මේ කාන්තාව පාරවල් ගානේ ඇවිද ඇවිද මගේ අම්මව දැක්කද? මගේ අම්මව දැක්කද කියලා අසහියෙන් කතා කරන්න පටන් ගත්තා. ඒ කාන්තාව මහා පීඩාවකටපත් වුණා. ඒ පීඩාවටපත් උනේ ප්‍රියභාවය නිසා. තමන්ගේ අම්මව ගොඩාක් ජීවිතේ ලං කරන් හිටියා. තමන්ගේ අම්මා පිළිබඳ දැඩි ආදරයක් සෙනෙහසක් හිත තුල පුරවගෙන හිටිය. ඒ නිසාම හදිසිය අම්මා මිය ගියාට පස්සේ මහා පීඩාවකටපත් වුණා. බමුණ ඔය කාරණාවෙන් තේරුම් ගන්න ප්‍රියභාවය නිසා දුක් උපදිනවා. ඒ වගේම තවත් උදාහරණ කිහිපයක් සඳහන් කරනවා. ඒ වගේම තමයි බොහෝම ඉස්සර තවත් කාන්තාවක් ජීවත් වුණා. ඒ කාන්තාවගේ පියාමිය ගියා. ඒ වෙලාවෙත් ඒ කාන්තාව අසහියෙන් මගේ තාත්තව දැක්කද? මගේ තාත්තව දැක්කද කිය කිය විලාප දිදී කෑග ගහ ඇවිදින්න පටන් ගත්තා. මහා පීඩාවකටපත් වුණා. තමන්ගේ තාත්තා පිළිබඳ මහා ප්‍රියභාවයකින් හිටිය නිසා. ඒ වගේම තමයි තවත් එක්තරා කාන්තාවගේ සොහොයුරා සොහොයුරිය පුතා දුව ආදී වශයෙන් ඔහොම කතා කිහිපයක්ම භාගතුන් වහන්සේ සඳහන් කරනවා. බමුණ විවිධ අයගේ අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් සහෝදරයා සහෝදරිය පුතා වෙන්න පුළුවන්, දුව වෙන්න පුළුවන්. ඔය විදිහට මේ සවැත් නුවරම ජීවත් වෙච්ච සමහර අයගේ පවුලේ අය නැති වුණා. ඒ අය ඒ හදිසි මරණයෙන් පස්සේ මහා පීඩාවකටපත් වෙලා පාරවල් ගානේ ඇවිද ඇවිද මහා ශෝකයකින් කටයුතු කළා. ඔන්න ඔය වගේ කතා කිහිපයක්ම භාගතුන් වහන්සේ ඇත්තටම සිද්ධ වෙච්ච සවැත් නුවරම සිද්ධ වෙච්ච කතා කිහිපයක් මතක් කරලා දෙනවා. ඔය කරුණු ටිකෙන් තේරුම් ගන්න අර බමුණට කියන්නේ මේ කාරණා. බමුණ ඔය කතා කිහිපයෙන් තේරුම් ගන්න ඒ අයට එච්චර පීඩාවක් විඳින්න සිද්ධ වුණේ ප්‍රියභාවය නිසා. ඒ අයට එච්චර මහා චිත්ත පීඩාවකින් විලාප දෙමි, පාරවල් ගාන ඇවිදිමි, ඒ විදිහට කටයුතු කරන්න මූලික වුණේ ප්‍රියභාවයයි. ඒ හදිසිය මියගිය කෙනා පිළිබඳ දැඩි ආදරයකින් සෙනෙහසකින් පසුවීම. ඔහු උදාහරණ කිහිපයක් පැහැදිලි කරනවා. ඒ වගේම තවත් අපූර්ව කතාවක්. ඒක ටිකක් වෙනස් කතාවක්. තවත් උදාහරණයක් භාගතුන් වහන්සේ ඒ වෙලාවේ ඉදිරිපත් කරනවා බමුණ තවත් කතාවක්. මේ කතාවෙනුත් තේරුම් ගන්න ප්‍රිය භාවය නිසා දුක් උපදිනවා. ඒක ටිකක් වෙනස් කතාවක්. මෙන්න මෙහෙම අතීත සිද්ධ වුණා. සවැත් නුවරම සිද්ධ වෙච්ච සිද්ධියක්. එක්තරා ස්ත්‍රියක් විවාහ වෙනවා. කාන්තාවක් විවාහ වෙනවා. තමන්ගේ පවුලෙන් ඒ ස්වාමියාගේ පවුල් අය ළඟට යනවා. පස්සේ මොකද වෙන්නේ? පසුව ඇයගේ නෑයෝ. මේ කාන්තාවගේ නෑයෝ කල්පනා කරනවා කාන්තාවගේ පැත්තේ නෑයෝ ටික කාලයක් ගියාම මේ නෑයෝ කල්පනා කරනවා අපේ මේ ගැහැණු ළමයා විවාහ කරගෙන ඉන්න පුරුෂයාගෙන් මේ කාන්තාව කොහොම හරි ගලවගෙන අපේ ගැහැණු ළමයා වෙන කෙනෙක්ට විවාහ කරලා දෙන්න දුන්නොත් හොඳයි. දැන් එහෙම දේවල් සිද්ධ වෙනවානේ. සමහරට මොකක් හරි හේතුවක් තියෙන්නේ නැති. ඉතින් අර ස්ත්‍රිය විවාහ වුණාට පස්සේ ස්ත්‍රියගේ නෑයෝ කල්පනා කරා දැන් මේ ස්ත්‍රිය විවාහ කරගෙන ඉන්න ස්වාම පුරුෂයාගෙන් කොහොම හරි ස්ත්‍රිය වෙන් කරලා මෙයාව වෙන කෙනෙක්ට විවාහ කරලා දෙන්න ඒගොල්ලෝ සාකච්ඡා කළා. ඉතින් මේ කාන්තාවටත් ඒ ගැන ආරංචි වුණා. විවාහ වෙලා හිටිය කාන්තාවට ආරංචි වුණා. මගේ නෑයෝ එකතු වෙලා මම මේ දැන් විවාහ කරගෙන ඉන්න ස්වාමියාගෙන් මාව වෙන් කරන්න හදන්නේ. වෙන් කරලා වෙන කෙනෙක්ට මාව විවාහ කරලා දෙන්න හදන්නේ. ඒ කතාවේ කියවෙන විදිහට මේ කාන්තාව ස්වාමියාත් එක්ක බොහොම ආදරෙන් ඉඳලා තියෙනවා. ඒ නිසා මේ කාන්තාව කැමති වෙලා නැහැ මේ නෑයන් නෑයෝ කරන්න යන දෙයට. තමන්ගේ නෑයෝ කරන්න යන දෙයට මේ කාන්තාව කැමැත්තෙන් ඉඳලා නැහැ. හැබැයි කොහොම හරි මේ කාන්තාවට ආරංචි වුණා මගේ නෑයෝ එකතු වෙලා මාව මේ මගේ ස්වාමියාගෙන් වෙන් කරලා වෙන කෙනෙක් ළඟට යවන්න හදනවා. මේ කාන්තාවට ආරංචි වුණා. ඉතින් මේ කාන්තාව තමන්ගේ ස්වාමියාට මේ කතාව කිව්වා. ස්වාමියාණෙනි ඔන්න තමන්ගේ ස්වාමියාව අමතලා කියනවා මගේ නෑය එකතු වෙලා මාව ඔයාගෙන් වෙන් කරන්න යන්නේ. සිද්ධිය කිව්වා. පස්සේ පින්වත්නි හරි අපූර්ව දෙයක්. අපූර්වයි කිව්වට මේක ටිකක් සංවේදී දෙයක්. ඒ වෙලාවේ ඒ ස්වාමියා මේ කාන්තාව විවාහ කරන ස්වාමියා මොකද කරන්නේ? කඩුවක් අරගෙන කඩුවක් අරගෙන තමන්ගේ බිරිඳව තමන්ගේ බිරිඳගේ ශරීරයට ඒ කඩුවෙන් පහර දීලා බිරිඳව මරනවා. ඒ වෙලාවෙම කතාවේ සඳහන් වෙන්නේ කොටස් දෙකකට වෙන් කළා කියලා සූත්‍රය තුල. පස්සේ මොකද වෙන්නේ? මේ පුරුෂයාත් කඩුවෙන්ම තමන්ගේ ඇඟට ඇනගෙන එතන මරණයටපත් වෙනවා. ඒකට සංවේදී අවස්ථාවක්. එතකොට බාගතුන් වහන්සේ මේ ඇත්තටම සිද්ධ වෙච්ච කතාවක් මේ මේ වෙලාවේ බමුණට මතක් කළේ. මේ සවැත් නුවර අතීතේ මෙහෙම සිද්ධියක් සිද්ධ වුණා. කා විවාහ වෙච්ච කාන්තාවක්ව ඒ කාන්තාවගේ න්යාය පිරිස එකතු වෙලා ඒ කාන්තාව ස්වාමියාගෙන් ඈත් කරන්න උත්සාහ කරද්දී එදා ඒ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මගේ මේ බිරිඳ මගෙන් වෙන් කරන්න පිරිසක් උත්සාහ කරනවා කියලා දැනගෙන කඩුවක් අරගෙන තමන්ගේ බිරිඳවත් මරලා තමනුත් සිය දෙවි නසා ගත්තා. දැන් බලන්න පින්වත්නි, ඇයි එහෙම දෙයක් සිද්ධ වුනේ? දැන් ඕන්නම් මේ ස්වාමි පුරුෂයාට තිබුණා තමන්ගේ බිරිඳව ඝාතනය කළාට පස්සේ තමන්ගේ ජීවිතේ නැති කරගන්නේ නැතුව ඉන්න. හැබැයි එහෙම කළේ නෑනේ. දෙන්න මෙදා මරණයටපත් වුණා. ඇයි ඒ? ප්‍රියභාවය. ඔයාව මගෙන් ඈත් කරනවා නම් ඒකට මං ඉඩ දෙන්නේ නැහැ. ඔයාගෙන් ඈත් වෙලා මම ජීවත් වෙලා මොකටද? ප්‍රියභාවය. එහෙනම් තමන්ගේ ඒ බිරිඳව ඝාතනය කරලා ඕන්නම් තමන්ට ජීවත් වෙලා වෙනත් පසුව වෙනත් කාන්තාවක් විවාහ කරගන්න තිබුණානේ. දෙන්න අතර තිබ්බ දැඩි සෙනෙහස. දැන් මේගොල්ලෝ මෙහෙම එකිනෙකා මරාගන්නේ දැන් මේ පුරුෂයා සූත්‍රය තුල සඳහන් වෙනවා තමන්ගේ බිරිඳවත් මල්ල තමනුත් සියදිවි නසාගන්න මේ වෙලාවේ අපි පරලොවදී එකතු වෙමු. මේ ජීවිත අපි වෙන් කරන්න නෑන්නේ. කමක් නෑ. දැන් අපි දෙන්නා මේ විදිහට මරුණට පස්සේ කොහොමත් අපිව වෙන් කරන්න බෑ. අපි ඊළඟ ජීවිතේදී හම්බ වෙමු. බලන්න පින්වත්නි ප්‍රියභාවයේ තියෙන තරම. දැන් අදත් මේ වගේ ප්‍රවෘත්ති අපිට වාර්තා වෙනවා. අපි දෙන්නට එකතු වෙන්න විදිහක් නැහැනේ. නේද? පෙම්වතුන් පෙම්වතියන් අතර කොච්චර මේ වගේ දේවල් සිද්ධ වෙනවද? අපි දෙන්නට එකතු වෙන්න අපේ පවුල් වලින් ඉඩ දෙන්නේ නැත්නම් අපි දෙන්න කොහොම හරි මැරෙමු. මැරුණට පස්සේ ජීවිතේ අපිට එකතු වෙන්න පුළුවන් නේ. එහෙම අදහස් තියෙනවා. ඉතින් ඒ වගේ සිද්ධියක් තමයි මේ සිද්ධ වෙන්නේ මේ දෙන්නම එදා මරණයටපත් වෙනවා. සියදිවි නසා ගන්නවා. මේ පුද්ගලයා තමන්ගේ බිරිඳවත් මරලා තමනුත් සියදිවි නසා ගන්නවා. ඉතින් භාගතුන් වහන්සේ කතාව බමුණට මතක් කළා. බමුණ තුමනි මේ සිද්ධිය සිද්ධ වුණේ ප්‍රියභාවය නිසා. ඒ මහා දුකට ඒ දෙන්නපත් උනේ ප්‍රියභාවය නිසා. අන්න ඒකයි බමුණුතුමනි මම සඳහන් කළේ ප්‍රියභාවය නිසා දුක් උපදිනවා. ඉතින් ඔන්න බමුණුතුමාට දැන් හරි සතුටුයි. භාගතුන් වහන්සේ උදාහරණ සහිතව කියලා දුන්නා ප්‍රියභාවය නිසා දුක් උපදින ආකාරය. පස්සේ මේ බමුණුතුමා සතුටටපත් වෙලා භාගතුන් වහන්සේට වන්දනා කරලා නැවතත් රජමාලිගාවට යනවා. රජමාලිගාවට ගිහිල්ලා මල්ලිකා දේවියට සියලු විස්තර කිව්වා. භාගතුන් වහන්සේ ගත්ත උදාහරණත් එක්ක ප්‍රියභාවය නිසා දුක් උපදිනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කරපු හැටි එදා අර බමුණතුමා ඔන්න මල්ලිකා දේවියට ගිහිල්ලා කිව්වා. මල්ලිකා දේවිය හරිම සතුටටපත් වෙලා ඔන්න බලන්න දැන් මල්ලිකාවගේ හැසිරීම. මල්ලිකා දේවිය ඊළඟට මොකද කරන්නේ? කොසල් රජතුමා ළඟට ගියා. දැන් බලන්න මල්ලිකා දේවිය මුලින්ම බුදුරජාණන් වහන්සේ ඇත්තටම මෙහෙම ප්‍රකාශයක් කළාද කියලා මුලින්ම සනාථ කරගත්තා. අන්න හරි වැදගත් කාරණාවක්. පින්වත්නි අපිත් බණ දහම් ඇහුවට පස්සේ දැන් ස්වාමින් වහන්සේලා වන අපට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා කියලා සමහර විට වැරදි දෙයක් කියවෙන්න ඉඩ තිබුණා. ඒ නිසා පින්වත්නි දැන් සමහර වෙලාවට සමහර දේශකයාණන් වහන්සේලා අතින් එහෙම වැරදියට කියවෙන අවස්ථා අපිට ඇහෙනවා. උන්වහන්සේලා බොහෝ දුරට උත්සාහ කරනවා නිවැරදිව ධර්ම කාරණා කියලා දෙන්න. නමුත් ඇතැම් විට දැන දැනම විකෘති කරන පිරිසුත් ඉන්නවා. ඒ නිසා පින්වත්නි හරිය පරිස්සම් වෙන්න ඕනේ බණ දහම් අහනකොට, ධර්මයේ ශ්‍රවණය කරනකොට. ඒ කාරණාව ජීවිතයට ලං කරගන්න කලින් සනාත කරගන්න ඕනේ. ඒ සඳහා ඕන තරම් අවස්ථාව තියෙනවා. මේ සියලු දේශනා ඇඟිලි තුඩු අතරට ගන්න තරම් තාක්ෂණයේ දියුණුවයි. ඒ නිසා මේ සියලු කාරණා ඇත්තට මෙහෙම සඳහන් වෙලා තියෙනවද කියලා හොයලා බලන්න සනාත කරගන්න අවස්ථාව තියෙනවා. දැන් මේ මල්ලිකා දේවියත් මොකද කළේ? අර ආරංචි එහෙම්ම පිළිගත්තේ නැහැ. මුලින්ම බමුණෙක්ව බුදුරජාණන් වහන්සේ ළඟට යවලා ඇත්තටම බුදුරජාණන් වහන්සේම ප්‍රකාශයක් කළාද කියලා සනාත කරගත්තා. සනාත කරගෙන ඔන්න ඊළඟට ආදර්ශමත් බිරිඳකගේ හැසිරීම. ඊළඟට මල්ලිකා දේවී රජතුමා ළඟට ගිහිල්ලා රජතුමාට කියනවා මහරජ ඔබතුමාට ඉන්නවනේ වජිරී කියලා දූ කුමරියක්. ඒ දූ කුමරියගේ නම වජිරි. වජිරි දූ කුමරිය. මල්ලිකා දේවිය අහන රජතුමාගෙන් රජතුමනි වජිරි කියන දූ කුමරියට ඔබතුමා කැමතිද? ඔබතුමා වජිරි දූ කුමරියට ප්‍රියයිද? ආදරෙයිද? අහනවා. ඉතින් කොසල් රජතුමා කියනවා ඔව් මේ වජිරි දූ කුමරියට මම ගොඩාක් ආදරෙයි මට ගොඩාක් ප්‍රියයි. ඊළඟට මල්ලිකා දේවිය අහනවා හොඳයි රජතුමනි මේ වජිරී කුමරේ හදිසියෙ මිය ගියොත්. එහෙම නැත්තම් අපි අකමැති විදිහට මේ රජමාලිගාවෙන් පැනලා කොහෙට හරි ගියොත්. එතකොට ඔබතුමාගේ හිතේ දුකක් එහෙම ඇති වෙන්නේ නැද්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඇති වෙන්නේ නැද්ද? ඉතින් කොසල් රජතුමා කියනවා ඇති වෙනවා. මම මෙච්චර ආදරය කරන ප්‍රියභාවයෙන් ඉන්න වජිරී කුමරිය හදිසියෙ මිය ගියොත් හරි නැත්තම් මං අකමැති විදිහට මාව දාලා කොහෙට හරි ගියොත් මට දුකක් ඇති වෙනවා. ඒ වෙලාවේ මල්ලිකා දේවිය කියනවා රජතුමනි අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රියභාවය නිසා දුක් උපදිනවා කියලා. බලන්න මේ මල්ලිකා දේවියගේ හැසිරීම. උපක්‍රමශීලීව රජතුමාට කරුණු පැහැදිලි කරන හැටි. මුලින්ම ඇත්තටම භාග්‍යතුන් වහන්සේම කිව්වද කියලා ඒ කරුණ සනාථ කරගෙන ඊට පස්සේ ඔන්න රජතුමාගේම උදාහරණ අරගෙන රජතුමාටම දැනෙන්න සලස්වනවා බුදු වදනේ තියෙන සත්‍යතාවය. බලන්න ඊළඟට සඳහන් වෙනවා තවත් අහනවා මල්ලිකා දේවිය ප්‍රශ්නයක් රජතුමනි ඔබතුමාට ඉන්නව නේද වාසභා කියලා බිසවක්. රජවරු ළඟ බිසෝවරු ගණනාවක් ඉඳලා තියෙනවනේ. ඉතින් ඔන්න රජතුමාට ඉඳලා තියෙන එක්තරා බිසවක් වාසභා බිසව. රජතුමා ගොඩාක් ආදරය කරපු බිසවක්. ගොඩාක් රජතුමාට ප්‍රිය බිසවක්. මල්ලිකා දේවිය අහනවා රජතුමනි වාසභා බිසව ඔබතුමාට ප්‍රියයිද? ඔව් මල්ලිකා මං වාසභා අග බිසවට මේ වාසභා බිසවට වාසභාවට මම ගොඩාක් කැමතියි ආදරෙයි. ගොඩාක් මට ප්‍රියයි. ඒ වාසභා බිසව හදිසියේ මිය ගියොත් එහෙම නැත්නම් ඔබතුමා අකමැති විදිහට ඔබතුමාව දාලා ගියොත් ඔබතුමාට දුකක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. අන්න ඒ නිසා රජතුමනි පිළිගන්න. අන්න ඒ කාරණා නිසා තමයි භාගතුන් වහන්සේ දේශනා කළේ ප්‍රියභාවය නිසා දුක උපදිනවා. තවත් ඔය වගේ කරුණු කාරණා කීපයක්ම සඳහන් කරනවා. රජතුමනි විඩූඩව සෙන්පතිය ඔබතුමාට ප්‍රියයිද? ඔව් මල්ලිකාවෙනි ප්‍රියයි. විඩූඩව සෙන්පතිය හදිසියෙ මිය ගියොත් එහෙම නැත්නම් විඩූඩව සෙන්පතිය ඔබතුමාව දාලා ගියොත් ඔබතුමාට දුකක් නැද්ද? දුකයි. අන්න ඒ නිසා තමයි රජතුමනි බුදුරජාන් වහන්සේ දේශනා කළේ ප්‍රියභාවය නිසා දුක් උපදිනවා. ඊළඟට අහනවා තවත් කාරණා රජතුමනි ඔබතුමාට මාව ප්‍රියයිද? පින්වත් ඔන්න දැන් තමයි අහන්නේ තමන් ගැන. දැන් මේ මල්ලිකාවගේ බලන්න උපක්‍රමශීලීත්වය. මල්ලිකාව මුලින්ම රජතුමාගෙන් ඇහුවා මේ ප්‍රශ්නේ. දැන් මල්ලිකා දේවිය මුලින්ම ඇහුවේ රජතුමාගෙන් වජිරී කුමරිය ප්‍රියයිද කියලා. දැන් තමයි යහන්නේ රජතුමනි ඔබතුමාට මාව ප්‍රියයිද? ඔබතුමා මට ආදරෙයිද? දැන් මල්ලිකා දේවිය මුලින්ම මේ කාරණාව ඇහුවනම් කොහොමද රජතුමාගේ? එහෙනම් රජතුමා එතනින් පන්න ගන්නත් ඉඩ තිබුණා. මොකද මල්ලිකාවත් එක තරහින් හිටියේ. මුලින්ම රජතුමා ළඟට ඇවිල්ලා ඇහුවනම් ඒ ප්‍රශ්නේ රජතුමනේ ඔබතුමා මට ආදරේ. මුලින් මේ කාරණාව ඇහුවේ නෑනේ. බලන්න උපක්‍රමශීලී බව. කාරණා කීපයක් කළා දැන් තමයි යහන්නේ රජතුමනි ඔබතුමා මට ආදරේද? ඔබතුමාට මාව ප්‍රියයිද? ඉතින් රජතුමා කියනවා ඔව් ප්‍රියයි. මම ඔයාට ආදරේ. රජතුමනි මම හදිසියේ මිය ගියොත් එහෙම නැත්තම් මම ඔබතුමාව දාලා ගියොත් ඔබතුමාට දුකක් ඇති වෙන්නේ නැද්ද? දුක් ඇති වෙනවා. අන්න ඒ කාරණාව නිසා තමයි රජතුමනි බුදුරජාන් වහන්සේ දේශනා කළේ පිය භාවය නිසා දුක් උපදිනවා. බලන්න රජතුමාට කරුණු පැහැදිලි කරලා දෙන අපූර්ව. රජතුමා ළඟම තියෙන උදාහරණත් එක්ක අවසාන වශයෙන් අහනවා මල්ලිකා දේවිය රජතුමනි මේ ඔබතුමාගේ රටේ ඉන්න රටවාසීන් ඔබතුමාට ප්‍රියයිද ඔව් මේ රටවාසීන් මට ප්‍රියයි. මම රටවාසීන්ට ආදරේ. මේ රටවාසීන්ට හදිසියෙ කරදරයක් වුණොත් ඔබතුමාට දුකක් දැනෙන්නේ නැද්ද? දුකක් දැනෙනවා. ඒ කාරණාව නිසා තමයි රජතුමනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රිය භාවයේ නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ දුක් හටගන්නවා. ඉතින් ඔන්නෝම පැහැදිලි කරලා දුන්නා. බලන්න පින්වත්නි දේශනාවේ අවසානය මේ කරුණු කාරණාවලට ඇහුම්කන් දීපු කොසල් රජතුමා ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ගැන පුදුම පැහැදීමක් ඇති කරගන්නවා. හිතේ ඇති වෙනවා. ඇති කරගන්නවා නෙමෙයි ඇති වෙනවා. මල්ලිකා දේවිය මේ කියලා දීපු කාරණාත් එක්ක කොසල් රජතුමාට දැනෙනවා බුදුරජාණන් වහන්සේ මේ කරපු ප්‍රකාශයේ තියෙන සත්‍යතාවය. ඒ වෙලාවේ කොසල් රජතුමා මල්ලිකාවට සඳහන් කරනවා මල්ලිකාවෙනි ආශ්චර්යයි. හරි පුදුමයි. මල්ලිකා හරි පුදුමයි. හරිම අద్භූතයි. ඒ භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාවෙන් විනිවිදගත් සේයින් දක්නාසේක්මය. බුදුරජාණන් වහන්සේ දැනගෙනමයි මේව දේශනා කරන්නේ. අන්න. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරනවා නම් මනාව අවබෝධ කරගෙනමයි දේශනා කරන්නේ. දැන් රජතුමාට මේ පැහැදීම ඇති වුණේ මේ මල්ලිකා දේවියගේ උපක්‍රමශීලී බවත් එක්ක. මල්ලිකා දේවිය වැරදි විදිහට මේ කරුණ තේරුම් කරලා දෙන්න ගියා නම් අන්න බලන්න පින්වත්නි රජතුමාට මේ බුද්ධ ශාසනය පවා සමහර විට බුද්ධ ශාසනය තුලින් තවදුරටත් ඈත් වෙන්න අවස්ථාවක් වෙන්න ඉඩ තිබුණා. මල්ලිකා දේවිය අර වෙලාවේ උපක්‍රමශීලීව කටයුතු කරේ නැත්තම්. දැන් බලන්න පින්වත්නි සාමාන්‍ය ජීවිතයට ගලප ගන්න ඕනේ මේ දේශනාත් එක්ක අපි බොහෝ දෙනා තමන්ගේ පවුලේ අයව ධර්මයට නැඹුරු කරගන්න ගිහිල්ලා වැඩ වරද්ද ගන්නවා. මේ ධර්මයේ තියෙන ප්‍රායෝගිකත්වය හිත සුවපත් කරන ආකාරය තමන්ගේ පවුලේ අයටත් දෙන්න උත්සාහ කරනවා. නමුත් උපක්‍රමශීලී නොවීම නිසා වැඩ වරද්ද ගන්නවා. ඒ නිසා උපක්‍රමශීලී වෙන්න ඕනේ. මල්ලිකා දේවිය ආදර්ශයට ගන්න ඕනේ. තමන්ගේ ස්වයං පුරුෂයව මේ වටින ධර්මයට නැඹුරු කරගන්න උමනාවක් තියෙනවා නම් බිරින්දෑවරු උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඕනෑවට වඩා බණ දහම් කියලා දෙන්න ගියොත් ස්වාමි පුරුෂයාට මේ දහම එපා වෙන්න පුළුවන්. නිසා උපක්‍රමශීලී වෙන්න ඕනේ. හොඳට කල්පනා කරොත් උපක්‍රමශීලී වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ස්වාමි පුරුෂයාගේ පැත්තෙනුත් සමහර පවුල්වල ස්වාමි පුරුෂයා වැඩිපුර දහමට නැඹුරුයි. බිරිඳ එහෙම නැහැ. එතකොට එවන් ඒ වගේ බිරිඳකට අනවශ්‍ය විදිහට උපක්‍රමශීලී නොවි මේ දහම දෙන්න ගියොත් වැඩ වරද්ද ගන්නවා. එයා දහමෙන් තවත් ඈත් වෙන්න පුළුවන්. නිසා උපක්‍රමශීලී වෙන්න ඕනේ මල්ලිකාව ආදර්ශයට අරගෙන. ඉතින් ඒ විදිහට ඔන්න දේශනාවේ අවසානය රජතුමා ගොඩාක් පැහැදිලා ඒ වෙලාවේ මල්ලිකා දේවියට කියනවා මට මූණ හොදගන්න වතුර ටිකක් දෙන්න. මල්ලිකා මට වතුර ටිකක් ලෑස්ති කරන්න මූණ අතපය හොදගන්න. රජතුමා හොඳට මූණ අතපය හොදගෙන අත්පා මුව සෝදා හුනස්නේ නැගි උතුරු සලුව සකසා. ඇඳුම් පැළඳුම් සකස් කරගෙන හොඳට මූණ හොදලා පිරිසිදු වෙලා බුදුරජාණන් වහන්සේ මතක් කරගෙන අත් දෙක එකතු කරලා වැඳලා බුදුරජාණන් වහන්සේ මතක් කරගෙන අත් දෙක එකතු කරලා වැඳලා ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා තුන් වතාවක් සතුටින් වන්දනා කරනවා. කොහොමයි දේශනාව අවසන් වෙන්නේ. බලන්න තින්වත්නි එදා දැන් මේ පාලියෙන් කිව්වොත් নমස්කාර පාඨය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා තුන් වතාවක් කියලා වන්දනා කරනවා. අද අපි භාවිත කරන নমස්කාර පාඨය ඔන්න සූත්‍ර දේශනාවක හම්බෙන තැනක් පියජාතික සූත්‍රය. එදා කොසල් රජතුමා මේ নমස්කාර පාඨය කියන්නේ කවුරුත් කියන්න කියලා නෙමෙයි. මල්ලිකා දේවිය කිව්වේ නෑ নমස්කාර පාඨය කියලා වඳින්න කියලා. කොසල් රජතුමාට අනකලේ නෑ. කොසල් රජතුමාට දැනුණා මේ බුදුරයන් වහන්සේගේ ප්‍රකාශයන්හි තියෙන සත්‍යතාවය. මේ ධහමේ තියෙන සත්‍යතාවය. දැනුණට පස්සේ හදපතුලෙන් ආපු සතුටයි මේ ප්‍රකාශයටපත් උනේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට පින්වත්නි අද නම් සම්ප්‍රදායිකව අපි নমස්කාර පාඨය කියලා වන්දනා කරනවා. ඒකේ වැරද්දක් නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අපේ හදවතින්ම নমස්කාර පාඨය එළියට එන්නේ මේ ධර්මයේ තේරෙනකොට. අපේ හදවත තුලින්ම මහා හැඟීමකින් භාග්‍යතුන් වහන්සේට ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා. මගේ වන්දනාව වේවා කියලා හිතට එකඟව හදවතින් මේ වචන එන්නේ. හදවතින්ම හැඟීමක් එක්ක ඒ වචන එළියට එන්නේ. මේ ධර්මයේ තියෙන ප්‍රායෝගිකත්වය. සත්‍යතාවයේ වැටහෙනකොට. එනිසා මේ සීලු කාරණ කාරණාත් පිළිදරව් වෙන අවස්ථාවක් එතකොට මේ විදිහට සූත්‍ර දේශනාව අවසන් වෙනවා. පිය ජාතික සූත්‍රය. පිය ජාතික සූත්‍ර දේශනාවේ ඔන්න ඔය කරුණු කාරණා තමයි සඳහන් වෙන්නේ. එහෙනම් පින්වත්නි, ඊටාම වැදගත් දේශනාවක්. විශේෂයෙන් අපට සිහිය උපද්දවනවා. ප්‍රිය භාවයේ නිසා ජීවිතේ සුන්දරයි කියලා හිතාගෙන ඉන්න අපිට ප්‍රිය භාවයේ නිසා ඊටාම සතුටින් ඉන්න පුළුවන් කියලා සිතුවිලි පහළ වෙන අපට මෙන්න සිහිය උපද්දවනවා. ප්‍රියභාවය නිසා දුක ඇති වෙන හැටි. මේ ගොඩාක් යම් යම් අයව ජීවිතයට ගොඩාක් ලං කරගත්තට පස්සේ වරදින හැටි. ගොඩාක් අය කෙරෙහි ප්‍රියභාවය ඇති කරගත්තට පස්සේ ඒ අයගෙන් දුරස් වීම නිසාම හිතේ දුක අට ගන්න ආකාරය. හොඳට පැහැදිලි කරන අවස්ථාවක් උපමා උදාහරණ සහිතව. එතකොට මේ පින්වතුන්ට මේ උදාහරණ වලට මේ දිනදා ජීවිතේ ප්‍රවෘත්ති වලට ඇහෙන දේවලුත් කල්පනා කරලා බලන්න පුළුවන්. ප්‍රියභාවය නිසා මිනිස්සු දුක් විඳින හැටි. තිරසන් සත්තු පවා ප්‍රියභාවය නිසා. ඒ නිසා වැදගත් දහම් කරුණු කාරණා කීපයක් ඉලදරව් කරන පියජාතික සූත්‍රය අපි අද දැනගත්තේ. විශේෂයෙන්ම අපට සිහිය උපද්දවනේ උතුම් බුදු වදන. ප්‍රියභාවය නිසා දුක් හට ගන්නවා. ওই කාරණාව අපි හොඳට මතක තියාගන්න ඕනේ. කෙනෙක් පිළිබඳ ප්‍රියභාවය ඇති කර ගනිද්දී කල්පනා කරන්න ඕනේ මේ ප්‍රියභාවය නිසාම මට අනාගතේ මෙයාගෙන් වෙන් වෙන්න සිද්ධ වුණොත් මෙයත් එක්ක අද වගේ සම්බන්ධතාව පවත්වා ගන්න බැරි වුණොත් කොච්චර හිතට පීඩාවක් ඇති වෙනවද? ඔන්න සිහිය උපද්දව ගන්න හොඳ අවස්ථාවක්. ඒ වගේම තමයි මල්ලිකා දේවිය තුළ බුදුරජාන් වහන්සේ පිළිබඳ පැවති ශ්‍රද්ධාව හොඳට ඉස්මතු වුණා. ඒ වගේම මල්ලිකා දේවිය භාර්යාවක් වශයෙන් ස්වාමියෙක් ගනුදෙනු කරද්දී උපක්‍රමශීලී වෙච්ච හැටි. ඊටාම ආදර්ශවත් අවස්ථාවක් අපිට හෙළිදරව් වුණා. ඒ වගේම කොසල් රජතුමා එදා নমස්කාර පාඨය මහා හැඟීමකින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිත පිළිබඳ පැහැදිලා බුදු වදනේ සත්‍යතාවය හොඳට තේරුම් අරගෙන ඒ නිසාම කොසල් රජතුමාගේ මුවින් මහා හැඟීමක් සහිතව নমස්කාර පාඨය ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියන নমස්කාර පාඨය කියවිච්ච හරිම වටින අවස්ථාවක් මේ දේශනාවෙන් හම්බුණා. එහෙනම් පියජාතික සූත්‍රය මේ විදිහට අවසන් වෙනවා. පින්වත්නි අදට નિયમિત සූත්‍ර ධර්ම විවරණ දේශනාව මෙතනින් නිමා වෙනවා. අපි හැමදෙනාම අවසාන වශයෙන් උත් මේ සඳහා කැප වෙච්ච හැමදෙනාටම පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ පින්වතුන් නම් මිය පරලෝකීය මළගිය ඥාතීනුත් මේ වෙලාවේ සිහිපත් කරගන්න. බණ අහලා මේ වටින දහම් කරුණු ශ්‍රවණය කරලා අපේ හිතේ ඉපදෙච්ච ඒ වටින පුණ්‍ය ශක්තිය අප නමේ මිය පරලෝ යන්නට එදුණු මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වේවා. ඒ වගේම සියලු දෙවියන්ද පින් කැමති දෙවියන්ද මේ පින් අනුමෝදන් කරගනිත්වා. මළගිය ඇත්තෝ සහ ඒ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන උතුම් නිවනින් නිවි සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බණ අහපු මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරපු මේ පින්වතුන්ට මේ දේශනා මාලාව පුරාම ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේලාට ආදී වශයෙන් මේ සඳහා කැප වෙන අයට අපි හැම දිනාටම මේ සිදු කරන ධර්ම දානමය පුණ්‍ය කර්මයේ අප්‍රමාණ පුණ්‍ය ශක්තිය හේතු වෙලා උපකාරී වෙලා මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගෙන උතුම් වූ ධර්මාවබෝධය තුලින් ලබන ඒ උත්තරීතර සැනසීම ජීවිතේ ළඟා කර ගැනීම සඳහා මේ සියලු පින් හේතු උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ගාථා කියමින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි